අන්න මනතුන් මහත්මයා පෙරවන් සරණයි ස්වාමීන් වහන්ස අපේ සුනිල් කුමාර මහත්මයා කියපු එකටයි ඒතර මම ඉස්සෙල්ලා සඳහන් කරපු දෙයටයි තවත් කරුණක් එකතු කරන්න හිතුණා අපේ ස්වාමීන් වහන්සේම අපිට මතක් කළා මේ මේ බෝධිපාක්ෂික ධර්ම ආකාරයෙන් සිත දියුණු කරනකොට ඊ타මත්ම වැදගත් වෙනවා කියලා ඒ තියෙන ස්වභාවයේ රසය පච්චුපට්ඨානේ දැනගන්න. ඒ කියන්නේ නරක තත්වයක් නම් නරකක් කියලා ඒ වගේම හොඳ තත්වෙට හිතපත් වෙනවා ඒ ඒකේ රසය හොඳට තේරුම් ගන්න. ඇලීමක් ගැටීමකින් තොරව. එතකොට ස්වාමින් වහන්සේ අපි ටිකක් පුහුණු කරගෙන ගියාම දැන් අපි හිතමු අපේ හිතපත් වෙනවා කියලා කෙටි කාලයකට හරි ඇලීමකින් ගැටීමකින් තොර බොහොම නිදහස් නිශ්චල තත්යකට හිත චුට්ටක් වැටෙනවා නම් එතකොට ඒකේ රසය අපි හොඳට තේරුම් ගත්තා නම් ඊට පස්සේ ඒ වගේම රාග ద్వේෂ මෝහ වගේ දේවල් වලින් ඇතිවන කැළඹීම ඒකේ රසය තේරුම් අරගෙන තියෙනවා නම් අරකට වැටින්න යනකොටම අර தත්වයට හිත අවදි කරගන්න පුළුවන් නම් ඕනෙම තැනකදී ඊට පස්සේ අර දෙකේ වෙනස Tamanට හොඳට තේරෙනවා. එතකොට ඒකට යන්නේ නැතුව ඒ කියන්නේ මේක ත්වරණය වැඩිවීමක් වගේ. මේ මාර්ගය යනකොට ත්වරණය වැඩි කරගන්න පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම අපේ බුදුහාඳුරුව අපිට කියලා දීලා තියෙනවා මේ කාම ලෝකයේ ඉන්නකොට මං හිතන්නේ මේ මාගන්ධී සූත්‍රයේ වගේ තියෙනවා මේ ඉන්ද්‍රිය ධර්ම හැම විටම නිවන් දැක්කේ නැති රහත් භාවයට පත්වෙච්ච නැති හැම කෙනෙක්ම ඉන්ද්‍රිය සංවරය ඇති කර ගැනීම වැදගත් වෙනවා. ඉතින් එතෙන්දී වුණත් බාහිරව අපි ඉන්ද්‍රිය සංවරය ඇති කරන්න උත්සාහ ගන්න අවස්ථාවේ වුණත් අර අර தත්ත්වය අත්දකලා තියෙනවා නම් ටිකක් හරි එතෙන්ද තේරෙනවා අර අතිනල්නනට වඩා මෙතන ලොකු සැනසීමක් තියෙනවා කියලා ඒක ලොකු හයියක් වෙනවා නේද ස්වාමීන් වහන්සේ. ඒ ඒ කුසලයේ රසය ඒ ඒ ගුණයේ රසය හඳුනා ගැනීම තුළින් තමයි අපට ඒ ගුණය දිනු කරගන්න පුළුවන් වෙන්නේ. ඒ කියන්නේ මූලික වශයෙන් මෙතන කියන්නේ මොකක්ද දෙක සිතට දැනෙන්නේ කොහොමද කියන ඒ රසය, ඒ ගති ලක්ෂණ අපි මේකට පෙර කතා කරලා තියෙන අනන්‍ය ලක්ෂණ හරියට හඳුනා ගත්තොත් තමයි ඒ ගුණය වැඩි දියුණු කරන්න පුළුවන් වෙන්නේ. ඒක ඊටාම වැදගත්. හැබැයි ඒ වගේම අපේ තද්දි තේරුම් ගන්නට ඕන ඒ හිත යම් සංසුන් තැනකට ආවනම් ඒකේ රසය හඳුනාගෙන එහි ගුණය ගති ලක්ෂණ ටික හඳුනා ගන්නවා වගේ දැන් මේ මෙතනට මගේ මනසපත් උනේ කවර හේතු ප්‍රත්‍යයෙන්ද එතනත් අපි හේතු ප්‍රත්‍ය හඳුනා ගන්නට ඕන. දැන් ඒ නිසා තමයි නීවරණ ධර්ම කතාවේදී බුදුරජාන් වහන්සේ කියන්නේ තමන්ගේ සිතේ නීවරණ ධර්මයක් තියෙනවා නම් තියෙන බව දැනගන්නවා නැතිනම් නැති බව දැනගන්නවා තියෙන බව දැනගෙන ඒක දුරු කරන්නට ප්‍රයත්න කරනවා ඊට පස්සේ ඒ අනුත්පාදතත් ඒක අනුත්පාදයට පමනවන්නේ කොහොමද කියලා දැනගන්න. ඒ කියන්නේ නැවත උපදින්න නැතුව පවත්ව ගන්නෙ කොහොමද? ඒක නැවත උපදින්න නැතුව පවත්ව ගන්න නම් මේ මේ පවතින தත්ත්වේ නඩත්තු වෙන සාධක හඳුනා ගන්න. එතකොට ඒ කියන්නේ හඳුනා ගන්නත් ඕන මේ පවතින ඒ යහපත් මානසික తত্ত্বය නඩත්තු කර ගන්නවා නම් මම කොහොමද ඒක නඩත්තු කරන්නේ ඒකට අදාළ හේතුප්‍රත්‍ය මොනවද කොහොමද දැන් මේක ගොඩ නැගුණේ කොහොමද මේක වර්ධනය වෙන්නේ අන්න ඒ බඳු ප්‍රත්‍යවේක්ෂණයක් ඒ බඳු සම්පජඤ්ඤයකුත් අපිට එතනදී අවශ්‍යයි විදර්ශනාව කරනකොට විතරක් නෙවෙයි සමතේ දෙවුණත් අපිට ඒක අවශ්‍යයි එහෙම නැතුව අපිට ඒ ගුණ දියුණු කරන්න බෑ දැන් යම් අවස්ථාවක දැන් ඔබතුමා කිව්ව කාරණේ හරි අර ඒ රසය දැනගත්තහම මේ රස දෙකේ වෙනස ඉක්මනට දැනෙනවා කොපිත වෙලා ඉන්නකොට මෙහෙමයි ඒ ඒ පහසු ගතිය ඒ වෙහෙස කර ගතිය ඒතකොට ඊට වඩා ශාන්ත ප්‍රණීත ගතිය කොච්චර වටිනවද කියලා අපිට දැනෙනවා දැන් දැනුණා වුණාට ඒකේ පාර අපිට පේන්නේ නැත්නම් එතනට යන්න බෑ ඒ නිසා තමයි අර එහි හේතුඵල වශයෙන් ඒ தත්ත්වය ගොඩ නැගුණේ කොහොමද කියලා අපි ඒ වෙලාවෙම ප්‍රත්‍යවේක්ෂ කරලා හඳුනාගත යුතුයි එහෙමයි ස්වාමීන් වහන්සේ. ත්වන් සරණයි.